වහින්නාවාකායේ ආයානුපස්සී විහෙරති අඤ්ඤත් බහිද්ධාවාකායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායං වය ධම්මානුපස්සීවා ආයන්මින් විහරති සමුදය වය ධම්මානුපස්සීවා කායං විහරති අත්ථිකායෝ තිවාපලස්ස ගති අච්චුපත්ථිතා හෝති යාලේව ඥානමස්සාය වදින්දති මස්සාය අනිච්චිකෝච විහරති නචකින් දිලෝකේ උපාදීයති ඒවම්පි කෝ භික්ඛවේ භික්ඛෝ ආයේ කායානුපස්සී හරති උලජ පරං වික්ඛවේ වික්ඛු එයතාපි පංගේය සරියං ජීවතිකාය සද්දිතං කාකේහි වාපජ්ජමානං උලලේහි වාකංජමානං විද්දේවාකන්දමානං අංගේවාකන්දමානං ගුණගේවාකන්දමානං යංගේවාකන්දමානං දීදීවා කයවානම් විගාලේවා කච්චමාන විවිදේවා පාලක දාදේ කච්චමානං සෝයිම මේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතිසෝති ඉදියාඤ්ඤත්තං වාකායේ ආයානුපස්සී විහෙරති මහින්හාවාකායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බයින්දාවාකායේ කායානුපස්සී විහෙරති සමුනය ධම්මානුපස්සීවා කායම්මින් වයගම්මානුපස්සීවා කායම්මි හරති සමුදය වය ධම්මානුපස්සීවා කායම්මි හරති අත්ථිකායෝ දිවා පනස්ස සති වච්චුපච්චිතාවෝති යාව දේව ඥානමත්තාය පතින්දති මන්තාය අනිත්‍යෝ දයරති නජගින් දිවෝ කේ උපාදීයති එවං විකෝ වික්ඛවේ වික්ඛු ආයේ කායානුපස්සී විහරති නච පරං වික්ඛවේ වික්ඛු දෙයතා විපං දෙය ජීවති කාය චන්දිතං අත්තිකරං කලිකං සමංගලෝයිතං මාරු සම්මංගං සෝයිමමේව කායං සංහරති අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං වාවි ඒතං අනතිතෝති ඉතියං සං වා කායේ කායනුපස්සී විහරතේ අයින්ධා වා කායේ කායනුපස්සී විහරතේ අජ්ජත් බහින්ධා වා කායේ ආයානුපස්සී හරතේ සමුදය ධම්මානුපස්සීවා ආයන්නින් විහෙරතේ ඔය ධම්මානුපස්සීවා සමුදය වාය ධම්මානුපස්සීවා ආයන්නිහෙති අත්තිකායෝ දිවාපනස්ස සති අච්චුපච්චිතාවෝති යාවදේව ඥානමත්තාය පතින්ද දිමන්තාය අනිච්චිතෝ දයති නජ්ජකින් දිලෝකේ උපාදීයති එවං විකෝ වික්කවේ කුමායේ කායානුපස්සී විහෙති උලජ බරං වික්ඛවේ වික්ඛු සේයතා විපංසේය සරියම් ජීවති කාය චන්දිතං අත් තිරං ගලිකං නිමං සලෝහිත මක්ඛින්තං නාරු සම්බංගං සෝ ඉමමේව කායං උපසංහරති අයම්බි කෝකායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අලදීතෝති විද්‍යාං ඥාත්තං වාපායේ කායානුපස්සී විරති මහින්දාවාකායේ කායානි පස්සේ විහෙරති අඤ්ඤත් මහින්දාවාකායේ කායානි පස්සේ විහෙරති වයදම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කායන්මින් විහරති අතිකායෝ දිවා පනස්ස සති පච්චුපච්චිතා හෝති යාව දේවනාසමත්තාය පදින්දති මත්තාය අනිස්සිතෝච විහරතේ යචකින්චි ලෝකේ උපාදීයති ඒවම් පිකෝ භික්ඛවේ ආයේ කායානුපස්සී විහෙරති මුලජ පරං භික්ඛවේ භික්ඛු සේයතාපි පස්සේය සරියං සීවති කාය චන්දිතං අත්ථික සංගලිකම් අපරද මන්දලෝිතං මහාරු සම්බන්ධං සෝයිම මේව කායං උපසංහරති අයම්පි කෝ ආයෝ වේවං ධම්මෝ ඒවා භාවී ඒතං අනතිතෝති ඉතියං හන්තං වාකායේ කායානුපස්සී නරතේ අයින්හාවාකායිකායානුපස්සී විතරති අදිසත්ත බයින්හාවාකායේ කායානුපස්සී විරති සමුදය ධම්මානුපස්සීවා ආයන්මින් විහෙරති වය ධම්මානුපස්සීවා ආයන්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ආයන්මින් විහෙරති අත් චිකායෝ දිවා පලස්ස සතේ අච්චුපස්සිතාහෝති යාව දේව ඥානවත්තාය පතින්දති මත්තාය අනිද්දේ දෝත විහරති නජගින් විලෝකේ උපාදීයති එවං විකෝ වික්ඛවේ වික්ඛෝ ආයේ කායනුපස්සී විහෙරති උනජ පරං වික්ඛවේ වික්ඛෝ එයතාපි පස්සෙය සරියං සීවති කාය සම්නිතං අත්තිකාලි අපගත සම්බන්ධානි දිසා විදිසාසෝ වෙන් කින්තානි අන්නේන තත්ති කන්නේන පාදස්තිකම් අන්නේන ජංහත්තිකම් අන්නේන උරුත්තිකම් අන්නේන ගායිත්තිකම් අන්නේන පාසුකත්තිකම් අන්නේන බෙන්දෙච්චකම් අන්නේන සංඝාත්තිකම් අන්නේන ගීවාත්තිකම් අන්නේන අනුගාත්තිකම් අන්නේන දන්තාත්තිකම් අන්නේන දීවකතාහං සෝයිම මේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනදීතෝදී ඉති අඤ්ඤත්තං වා කායේ කායානුපස්සී විහෙරතේ අහින්නාවා කායේ කායානුපස්සී විහෙරතේ අජ්ජද්ද වයෙන් භාවා කායේ කායානුපස්සී විහෙරති අමුදය ධම්මානුපස්සීවා කායානුවිහෙරති වය ධම්මානුපස්සීවා කායානුවිහෙරති සමුදය වය ධම්මාන් විපස්සේවා අත්තිවායෝති වාපලස්ස සතිපච්චු පච්චිතාෝති යාව දේව ඥානමත්කාය පතිස්සති මන්දාය අනිත්‍යකෝ ජයති නජගින් විලෝකේ උපාදීයති ඒවං දීපෝ වික්ඛවේ වික්ඛු ආයේ කායං පස්සී විරති නච පරං වික්ඛවේ වික්ඛු සේයතාපි පස්සේය සරිණං ජීවද්විකාය චන්දිතං අත්තිකාලිතේතානි සංවං උපනිභානි සෝයිම මේව කායං අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං භාවි හේතං අනදීතෝති ඉති අඤ්ඤත්තං වාකායේ කායානුපස්සී විහෙරති අවින්දාවා කායේ කායානුපස්සී විසරතේ අජ්ජත් වයින්දාවා කායේ කායානුපස්සී විසරතේ සමුදය ධම්මානුපස්සීවා කායං විහරති සමුදය වාය ධම්මානුපස්සීවා කායං විහරති අත්තිකායෝ කිවා පනස්ස සතිපත්තු පට්ඨිතාවෝති යාව දේව ඥානමත් මන්තාය අදින්නති මන්තාය අනිසිතෝ ජයරති නචකින් විලෝකේ උපාදීයති ඒවං විකෝ වික්ඛවේ වික්ඛු ආයේ කායානුපස්සී විරති පුනජ බලං වික්ඛවේ වික්ඛු සේයසා විපස්සේය සරියං ජීවති කාය දද්දිතං අත්තිකානේ ඉන්දගිදාලිතේරෝ අස්සිකාලේ සෝයිමමේව කායං සංහරති අයං කිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවී ඒතං අනතිතෝති ඉතියන්නත්තං වාකාවේ ආයානුපස්සී විහෙරති මලින්හාවාකායේ ආයානුපස්සී විහෙරති අඤ්ඤත් බයෙන් ධාවාකායේ කායානුපස්සීයති සමුදය ධම්මානුපස්සීවා කායං විහරතේ වය ධම්මානුපස්සී ीवापायं विहरति समुदय वय धम्मानुपस्येवा वायान्निं विहरति अस्तिकायोति वापनास्य सति පච්චුපච්චිදාති යදේ ඥානමත්තාය අතින්දති මත්තාය අනිස්සිතෝ ජවියති නජකින් නිලෝකේ උපාදීයති උනච පරං වික්ඛවේ වික්ඛු සේයතාපි පස්සේය හරියං ජීවකිකාය සම්විතං අත්තිකානි පුතේනි උන්නක ජාතානි සෝයිමමේව කායං උපසංහරති අයං විකෝ කායෝ එවං ධම්මෝ එවං වාවි ඒතං අහති දෝති විද්‍යාඥා සං වාකායේ කායානුපස්සී විනරති අහිංසා වාකායේ කායානුපස්සී විනරති අජ්ජත් වයින්දා වාකායේ කායානුපස්සී විනරති සමුදය ධම්මානුපස්සීවා කායං නිහරති වය ධම්මානුපස්සීවා කායං නිහරති සමුදය වය ධම්මානුපස්සීවා कायान्निन्द्यति आत्मिकायो दिवापनश्च सति अचुपत्थितावोति यावदेव ज्ञानमत्ताय सतिन्दति मत् සාය අනිච්චිකෝ ජයරති නචකින්දි ලෝකේ උපාදීයති එවං දිකෝ භික්ඛවේ භික්ඛු ආයේ කායං උපච්චේයති සතංච පන දික්කවේ දික්ඛු වේදනාසු වේදනාං පස්සේයති ඉදභික්ඛවේ දික්ඛු සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමේති පජානාති දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමේති පජානාති අදුක්ඛමසුඛං වේදනං වේදියමානෝ අදුක්ඛ මසුඛං වේදනං වේදියාමි පජානාති සාමි සංවාසුඛං වේදනං වේදියවානු සාමි සංසුඛං වේදනං වේදියාමි පජානාති නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති සාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ සාමි සංදුක්ඛං වේදනං වේදියා නීති පජානාති නිරාමි සංවා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමි සංදුක්ඛං වේදනං වේද්‍යාමීති පජානාති සාමි සංවා අදුක්ඛමසුඛං වේදනං වේදියමානෝ සාමි සං අදුක්ඛමසුඛං වේදනං වේදියාමිති පජානාති නිරාමි සංවා අදුක්කම සුඛං වේදනං වේදියමානෝ නිරාමි සං අදුක්කම සුඛං වේදනං වේදියාමිති පජානාති ඉද්‍යං රද්දං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති බහින්හා වා වේදනාසු වේදනානුපස්සී වියති අජ්ජත් බහින්ධාවා වේදනාසු වේදනානුපස්සීයති සමුදය ධම්මානුපස්සීවා වේදනාසු වේදනානුපස්සීයරති වය ධම්මානුපස්සීවා වේදනාසු වේදනානුපස්සීවිරති සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු වේදනානුපස්සීයති අත්ති වේදනාතිවා පලස සති අච්චුපත්තිතා හෝති